මේ දේශනාව ප්‍රධාන කරගත අපේ ධර්ම සාකච්ඡාව කරන අහිංසක වෙලාවයි මේ අවසානම සතියේදී ඒ කතා කරපු ඒ ඒ ඒ කාරණා වෙලේ අවසානයේටම ඔයතන්ට මතකයක් ඇති අපි අර චිත්ත සංකාර ප්‍රතිසංවේදී කියන ඒ කොටසට අඩිය තියලා ඒ කොටස ගැන පොඩ්ඩක් විමර්ශනය කරන්න උත්සාහවන්ත වුණා. ඒත් එක්ක මම මේ පහුගිය සතියේ ඒ අවසානට කරපු අවවාදයේදී නිතර නිතර මතක් කරපු වචනයක් තිබා. ඒක පොඩ්ඩක් වෙනස් කරන්නත් ඕන. ඇත්තටම කියනවා නම් සකස් කරගන්න ඕන. මම පාවිච්චි කළා අපි වල අමයෝගී කියලා. ඇත්තටම කියනවා නම් ඒක රූපණ වෙන්නේ. ඒ කියන්නේ අපිව හැසිර වෙන අපේ පාලනය වෙන ස්වභාවයක් තියෙනවා කියන එකයි මට කියන්න උවමනාකම තිබේ. අපිත් නොදන්නා විදිහට. ඒ අපිව පාලනය වෙන අපිව පාලනය කරන අපිට ඔකට සිංහලෙන් වචනයක් තියෙනවා උල්පන්දම් දෙන්න කියලා. අන්න ඒක කරන මේ තණ්හාව කියන ස්වභාවය ඒ ඒ අපිම ඇති කරගත්ත අපේ වමනා විපාකම් කියන ඒ ගුගුල අල්ලගන්න තැන හැටියටයි මේ දවසේ හැමදෙර විශ්වාස කරන්නේ මේ කියන චිත්ත සංකාර කියන කොටස. ඉතින් කවුරු නමුත් කෙනෙක් භාවනාවට සති සතිපට්ඨානය කරන්න පුරුදු කරලා නැත්නම් ඒ දේ පටන් අරගෙන කාලයක් තිස්සේ භාවනාව පුරුදු කරගෙන යනවා නම් ආනාපාන සතිය ඔස්සේ ඒ කෙනාට ඒ කරන දේවල් වලට අනුරූපීව කාලානුරූපව විවිධාකාර විදිහේ අත්දැකීම් වලට මුහුණ දෙන්න පුළුවන් කමක් හම්බ වේවි විශේෂයෙන්ම කිව්වොත් භාවනාව තුළ ආනාපාන සතියේදී පතරයන් වහන්සේ අර පජානාති කියන වචනයක් භාවිතා කරනවා හැඳිනීම වගේ. ඒක පසු කාලීනව හික්මීමක් දක්වා වෙනස් වෙනවා. සික්කති කියන වචනයකට එනකොට එතකොට මේ තැන් දෙක අරගත්තොත් එහෙම පසු කාලීනව අපිට තියෙන්නේ මේ ස්වභාවයන් තුළ මෙන්න මේ විදිහටයි හැසිරෙන්නේ හෝ හැසිරවිය යුතු වෙන්නේ ආන් ඒ කියන ආකාරයටයි. ඉතින් කෙසේ හෝ නමුත් අර මුලක ඉඳලම කිව්වොත් එහෙම නැවතත් වතාවක් භාවනාවට මූලිකවම කෙනාගේ ඉඳලා පටන් ගත්තොත් එයාට තියෙන ප්‍රශ්න වෙන අර හිත දුවන එකත් සද්ද බද්ද වලින් කරදර කරන එකත් කියන මේ දෙකම සාදර සිතින් අනුමත කරන්න උත්සාහ වෙලා ඒවත් එක මනාපයෙන් ඉන්ට නොගැටි ඉන්ට නොඇලී ඉන්ට හිත හදාගත්තාම එයාගේ සිහිය පතිත වෙන්න ගනීවි ශරීරය තුල. හැබැයි තමන්ගේ තියෙන අර ඌමනාව කියන දේ ඔබ මමත්වයේ කියලත් අපි හඳුන්වන ආත්ම සංයාව. අපිට ඇඟිලි ගහන්න පටන් ගන්නවා මේක නෙවෙයි මම කරන්නට යන්නේ හෝ මම හදාරන්නේ හෝ මම දැනගෙන තියෙන්නේ මට ඕන වෙන්නේ ආනපානයක් බලන්ට හෝ ධානය උඩට යන්න හෝ අනේ ආකාරයේ නොඑක් නොඑක් මති මතාන්තරවල අපි පැටලිලා ඉන්න පුළුවනේ. මූලිකව ඒ වමනාවන් වලටත් පොඩ්ඩක් ඉඳිලා පැතකින් තියලා ස්වාභාවික විදිහට හිත පතිත වෙන තැන ස්පර්ශ කරන තැන අපි ස්පර්ශ කරන්න පටන් ගත්තාම අපේ ස්වභාව ධර්මයට අනුමත වෙච්ච අනුගත වෙන පිරිසක් හෝ කෙනෙක් බවට පරිවර්තනය වෙනවා. මේ විදිහට ශරීරයේ මත පිටටත් ඇවිල්ලා හොඳ හෝ වේවා නරක හෝ වේවා ඒ තියෙන එකත් එක්ක කාමයෙන් ඉඳ හොඳ නම් හොඳ දේත් එක්ක කාමයෙන් ඉන්නවා ඒකෙන් ඉලිප්පෙන්ත හෝ වැඩිපුර උමනා කරන්න ප්‍රාර්ථනා කරන්නට නොයා නරකයි නම් ඒක ප්‍රතික්ෂේප නොකර ඒ තියෙන විදිහට තියෙන්නද මේ දෙකෙන්ම අපිට එක හා සමාන විදිහේ ඉවසීමේ ගුණයක් හදාගන්න පුළුවන් වෙන තාක්කල් පුහුණුව කළ යුතුයි කියන එකයි මේ දාවේ හාමුදුරුවන් කියනවා උපදේශය. ඉතින් ඒ විදිහට මේ ශරීරයේ මතු පිට තියෙන දේවල් එක්ක සාදරයෙන් හිටපු කෙනාට ශරීර අභ්‍යන්තරයත් මතු වෙන්න ගනීවි ස්වභාවිකවම කවදා හෝ දවසක ඒක වෙනකන් එතකන්ම ඒ තාක්ම ඒක නායතනට වෙලා ඉන්න එකයි හොඳ. ඒක එහෙම වුණාට පස්සේ ශරීර අභ්‍යන්තරයේ තියෙන ඔය කියන හොඳ හෝ නරක සැප හෝ දුක් වේදනාව විශේෂයෙන්ම ඒ වගේ දේවල් සමනය වෙලා වෙලා යන තාක්කල් ඉවසාව දහරාගෙන ඊට ඉගෙන ගත්තාම ආනාපානයකට වෙලා ඉන්නේ කොහොමද කියන එක ගැන ගොඩාක් දේවල් අපි ඉගෙන ගන්නවා. ඔය අතර ආනාපානෙ තේරෙන්න පුළුවන් ගණන් නැහැ. පසු කාලීනව ආස්වාසේ සහ ප්‍රාස්වාසේ කියන දෙකේ පරතර දෙක හඳුනා ගනීවි. වගේම ඒකට තියෙන විවිධාකාර වූ සංඝටකයන් තේරුම් ගන්න පටන් ගනීවි. ඒත් එක්ක ඒ සංඝටකයන් එක ශාරීරිකව ඒ සංඝටක වලට ශාරීරිකවත් තියෙන බලපෑම ශාරීරිකවත් ඒකට දක්වන ප්‍රතික්‍රියාව හඳුනා ගනීවි තීරුම් ගනීවි මේ වෙනකොට භවනා යෝගාචරය බොහොම නිවිසනසිලීනි කොහොමද කියන එක ඉගෙන ගන්න කෙනෙක්. කෙසේ හෝ වේවා කොහොම වෙලා ඒ ශාරීරික සංගතක ටිකත් ඉස්මතු වෙන්න ගන්න ගත්තාම එයා ඉගෙන ගනීවි අර ශබ්ද එක ඉඳලා ඒ රළු දෙයින් නිදහස් වුණා වගේ සුමට දෙය කිට්ටු කරගෙන අර රළු සිරුර කියන එකෙන් බැහැර වෙලා සිව්මැලි සිරුරකට වෙලා ඉන්න. ඒ සිව්මැලි සිරුර තුලත් සිව්මැලි භාවය තුල සුකුම නැත්තම් මුදු සැහැල්ලු භාවය තුල එයාට තේරෙවි කාලයක් එතන ඉන්නකොට ඊට පස්සේ ඇත්තටම කියනවා නම් මේකටත් එක්තරා සීමාවක් මම පනවලා තියෙනවා මොකක්ද මේ ශරීරයේ කියන සීමාව අනුවල තියෙනවා ඒ සීමාව ඇතුලේ තමයි මේ කොහොම ටික සිදුුනේ සිද්ධ වෙන්නේ කියලා තේරුම් අරගත්තාම එයා ඒ සීමාවත් බැහැර කරන්න හෝ ඒ සීමාවෙන් ඔබට යන්න උත්සාහ කරන්න පටන් ගනිවි හෝ ඒ විදිහට හිත යොමු කරાવી. එහෙම වෙනකොට ඩිංග ඩිංග ඩිංග ඩිංග ශරීරයෙන් ශරීරය නිදහස වෙන ගනිවි. අපි ගාව තියෙන ශරීරය පිළිබඳ සංඥාව, ඒ අදහස බැහැර වෙලා වගේ යන්න පටන් ගන්න පුළුවන්. ස්වභාවිකයි වගේම ඒකේ විදිහට සිද්ධ වෙච්ච විත්‍ය ඔයත්න්ගේ සිද්ධ වෙන විත්‍යත් ඔයත්න්ගේ කමටහන් වර්තාවලත් සමහර විට කියුණා. බේතන තිබිච්ච දෝෂයක් නෙවෙයි මම කියනවා මේක අඩුපාඩුව කියලා. ඒක තමයි ඒ කොහෙද කියන එක ගැන අදහසක් තිබුණේ නැහැ කියන එක තමයි ඊළඟට වර්ධනය කරගන්න මොන කොටසද මේ විදිහට නිෂ්පභාවයට ගිය පළවෙනි. සමහරකට අපිට බලන්න පුළුවන් ඇයි ඒ ඒ කොටස නිෂ්ප්‍රභාවලාගේ පළවෙනි එකේ. අන්න ඒ ආකාරයෙන් සිරුරම නිදහස් කරගන්න පුළුවන් අවස්ථාවක් හම්බ වෙවි. ඔය සුඛය දැනගෙන ජීවත් වෙනවා කියන එකත් එක්ක බලනකොට ඊට පස්සේ තමයි අර මහා සූක්ෂම කොටසට අපි ඇතුළු වෙන්නේ. ඒකට මම පුද්ගලිකව මගේ පැත්තේ භාවිතා කරන ක්‍රමය තමයි භාවනාව තුළ ඒ ඒ අවදීන් වල ඒ දවසේදී අතරම කියනවනම් ඒ දවසේදී භාවනාව තුළ මම අත් විඳපු අත්දැකපු දේවල් නැවතත් සමර්ෂණය කරන්නට මෙනෙහි කරන්නට උත්සාහ කරන එක සිහිපත් කරන්න ඒ සිහිපත් කිරීම තුලින් තමයි තේරෙන්න පේන්න ගන්නේ ඒ ඒ දේවල් ටිකට වෙනකොට ඒ ඒ දේවල් ස්පර්ශ කරන්න එනකොට ඒකට පිටිපස්සෙන් ඉඳලා මගේ හිතේ ඇතුලෙන් කතා කරලා කියාපු අදහස මොකක්ද කියාපු දේ මොකක්ද ඒ දේ බාර ගන්නද පියාගන්නද ප්‍රතික්ෂේප කරන්නද ලොල් වෙන්නද පා කියන්නද උමනා නැහැ කියන්නද මොකක්ද කියන එක තේරෙන්න කරන්න පටන් ගන්න. ඉතින් ඔය කියන අවස්ථාවකට කිට්ටු වෙන්න පුළුවන්කමක් තියෙනවා නම් එයාට තමන්ට මතුවෙච්ච ඒ සංඥා සහ වේදනා වල තිබිච්ච සංඥාව මොකක්ද වේදනාව මොකක්ද කියන එක තේරෙන්න ගනීවි චිත්ත සංඛාරයක් හැටියට. හිතේ තිබිච්ච සකස් කිරීම මොකක්ද කියන එකක් හැටියට එයාට තේරුම් ගන්න පුළුවන් වේවි කියලා මම විශ්වාස කරනවා පුදුලිකව. ඒ යොමු කිරීම ඒ ටික හඳුනාගත්තා නම් අන්න එතනදී අපි තේරුම් ගනීවි අපි ඇත්තටම අර රූකඩ භාවයට පරිවර්තනය වෙලා ඉන්න අවස්ථාවෙන් නිදහස් වෙන්නේ ඇත්තටම 100%කම සිහියට ආප් වෙලාවකට විතරයි කියලා. මේ වගේ සිහියකට එන එක හරිම අමාරු කාර්යයක් කියන එකත් ඔයත් දන්නවා ඇති. කෙසේ හෝ නමුත් ඊළඟට බුදුරජාණන් වහන්සේ අපිට කියලා දෙන ඊළඟ ක්‍රමය වෙන්නේ ආනපාන සතිය තුළ ඔය කියන චිත්ත සංඛාරය පසම්බය කරගන්න. ඒක මෘදු සහ සැහැල්ලු කරගන්න. ඒක හරියට ඔයිට කලින් මතක දන්නේ ඔයයන්ට මතක තියෙන්න ඕන. අපි අර ශරීරය තුල තිබිච්ච කාය සංඛාර ටික දැනගත්තාම මතකද දන්නේ මම අර කියලා දුන්න ආනපානය කරනකොට ආස්වාසය සහ ප්‍රාස්වාසය අතර තියෙන පරතරය තේරුණා නම් ඒ ආස්වාසය සහ ප්‍රාස්වාසයට ආවේනික වෙච්ච ගති ලක්ෂණ ස්වභාවයන් ටික ප්‍රකට වෙන්න ගනීවි කියලා. ඒ ප්‍රකට වීමත් එක්ක අපිට තේරෙන්න පුළුවන් ආස්වාසයට ආවේනික වෙච්ච ශාරීරික සකස් කිරීම සමූහයකුත් ප්‍රාස්වාසයට ආවේනික වෙච්ච ශාරීරික සකස් කිරීම සමූහයකුත් අවතින බව. ඒකේ මූලිකම ටික තමයි අතරම ඔයිටත් කලින් අපිට අහුවෙන්නේ අර ආස්වාසය සහ ප්‍රාස්වාසය බලන්ට අපි අර ශරීරයේ අර එහෙ මෙහෙ සාද කරගෙන ඉන්නේ ඒවා පිර කරගෙන ඉන්න ඒවා එක එක තැනකට විතරක් අවධානය යොමු කරන ඒවා අන්න ඒ වගේ ලක්ෂණ ටික මූලිකව හම් වෙන්න පුළුවන් මේ මේ කියපු කොටස කලින් එසේ හෝ වේවා පසු කාලීනව ඔය කියන ශාරීරිකව තියෙන ඒ ඒ සකස් කිරීම ටික දැක ගන්නට පටන් ගත්තාම ඕවගේ තියෙන අර දරක ස්වභාවයන් ටික රළු පරළු තද ගති ටික අපි ස්පර්ශ කරන්න ගනීවි ඒ අතරම තියෙන අර රළු පරළු නැති එහෙම නැතිනම් මෘදු සහ සැහැල්ලු කියන ගුණාංගات එක්ක මේක එක හා සමානව වෙනවා අර අර සාමාන්‍ය ලෝකයේ අපි ඉන්නකොට කුසල සහ අකුසල සිතුවිලි දෙකේම හිර වෙලා ඒ දෙකේම කැටහැරිලා කැට ගැහිලා තිබිච්ච හිතක් එක්ක ඉන්න කෙනාට පුළුවන්කමක් තිබුණා නම් අකුසල සිතුවිලි ටික බැහැර කරගන්න කුසලයකම හිත පිහිටවා ගන්න ආන් ඒ වගේ ස්වභාවයකට මෙන්න මේ තැනේදීත් අපිට ගන්න පුළුවන් මේ කාය සංඛාර ටික දැක්කා නම් ශරීරය තුළ මෙන්න මෙහෙම මෙහෙම සකස් කිරීම සමූහයක් තියෙනවා. ඒ වගේන් අර කියන ධර්ත ස්වභාවයන් ටික බැහැර කරගන්න ඕනි කියන ඒ අභාගතාව නම් පස්සම්බයි කාය සංඛාර කියන ඒ තැන්වලට කිතුනාම ඔන්න ඊළඟට අපි අර පීතිය ප්‍රතිසංවේදී කරගෙන ප්‍රීතිය ස්පර්ශ කරගෙන රැඳෙන්න ජීවත් වෙන්න භවනා වඩන්න පුළුවන්. මේක හරිම පිළිවෙලක් තියෙන භාවනා ක්‍රමයක්. පුදුමාකාර විදිහේ සකස් කිරීමක් තියෙනවා. ඉතින් ඔන්න ඔය ආකාරයක් මම දකිනවා පිනතුනේ මේ කියන චිත්ත සංකාර කියන කොටසේ තුලත් පවතින විත්‍යක්. හැබැයි ඒක එහෙම දැක්කා වුණාට හිතන්ට නාකයි මම එකපාරටම චිත්ත සංකාරය කියන මේ කොටසම කරනවා අනිත් ටික ගැන හිතන්නේ නැතුව ඒක කරන්න බෑ. හේතුව මේ කරන මානසික ක්‍රියාවලියට හෝ ක්‍රියාදාමයට ඉස්සෙල්ලා පෙර පුහුණු ටිකක් තියෙනවා. ඒ පෙර පුහුණු ටිකයි බුදුරජාණන් වහන්සේ අර අර ආකාරයේ සූත්‍රයේ ලස්සනට මුලක ඉඳලම පෙළගහලා තියෙන්නේ. අපිට හිතන්න තිබ්බා පොතේ පතේ අදහස් වලටත් අපි ගොඩක් කරු කරන හන්දා හෝ නැඹුරු වෙන හන්දා. එකදු තැනක හරි බුදුරජාණන් වහන්සේ සූත්‍රයක දීලා දේශනා කරලා තිබ්බනම් ඔය කියන කොටස් වෙන වෙනම භාවිතා කරලා ආනාපාන සූත්‍රය අපි දන්න තැන් අර මුලමෙද අග කියලා අපි හිතමුකෝ දැන් කායනුපස්සනා කොටස වේදනානු කොටස චිත්තානුසා ධර්මානු කොටස කියන එක ඔය කියන එක දෙක තුන හතර කියන ඒ ඒ අනු පිළිවෙලට නැතුව වෙනත් විදිහකට තිබ්බා නම් ටිකක් හිතන්න තිබුණා එහෙනම් මම මෙතනින් පටන් ගත්තා නම් හරිය කිය. හැබැයි මේ දවි හාමුදුරුවෝ සාධක සහිතවත්ව ඇත්තන්ට ඔප්පු කරලා පෙන්නවා අපේ කල්යාණ මිත්‍රයා මේ ශරීරය කරගන්න ඕන විදිය ආනන්ද රහතන් වහන්සේ මහා ආනන්දයන් ආනන්දයන් වහන්සේ දේශනා කරන විදිය තේර තේරී ගාතාවල ඉතින් ඒ කියන අදහස් එක්ක බලනකොට මට කියන්න වෙන්නේ ඇත්තටම අර දන්න කියන කාලෙන් කියනකොටත් මේ කියන චිත්තානුපස්සනාවට එකම පාරටම එන එක ඇත්තටම සුදුසුමයි. ඒක නම් මම කියන්න ඕන බොහොම අවදානම්. ඊට වඩා ඒ මේ මේ හිතේ තියෙන වැඩපිළිවෙලත් එක්ක වැඩ කටයුතු කරන්නේ කොහොමද කියන මූලික අභ්‍යාසයන් ටික සිදු කරපු කෙනෙක් විතරක් ඒවා දැනගත්ත ඉගෙනගත්ත කෙනෙක් විතරක් තමයි මේකට එන්නේ. අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ මවට හිතෙන්නේ. අර පජානාදී කියන වචනේ පස්සේදී සික්කටි කියන වචනයට පරිවර්තනය නැත්තම් වෙනස් කරන්න පටන් මේක ඉගෙන ගන්න තියෙන දෙයක්. එතකොට ඒක මුලින් ඉඳලම ඉගෙන ගත යුතු බවක් මම තරේ විශ්වාස කරනවා. කෙසේ හෝ නමුත් ඔයතන්ට අර කමඨහන් වාතාව කියන එක සකස් කරන එක ගැන හොඳ අවබෝධයක් තියෙනවා නම් හෝ ප්‍රතිවේක්ෂාව කියන දේ ගැන අවබෝධයක් තියෙනවා නම් එහෙම නැතිනම් ආපස්සට බලනවා කියන එක ගැන අවබෝධයක් තියෙනවා නම් ඔන්න මෙන්න මේ වගේ වෙලාවකදී තමයි ඒක තුල තියෙන උත්කෘෂ්ඨම ප්‍රතිඵලය ඔයයන්ට ළඟා කරගන්න පුළුවන්. හැබැයි මම බොහොම නිහතමානීත්වයෙන් කියන්න ඕන ඒ කියන වார்த்தාවට මනාපයක් නැතිනම් හෝ රුචිකත්වයක් දක්වන්නේ නැතිනම් හෝ විවේචන හිතේ තියෙනවා නම් මෙහෙම කොටසක් කරන්න ඇත්තටම බෑ කියන එකත් මම කියන්නත් ඔච්චර කරන්න හිතේ මනාපයක් තිබ්බට ඉතින් භාවනාව තුළ ඔය කියන ස්තරයන් ටික පව කරගෙන ඇවිල්ලා තමන්ගේ ශරීරේ පවා බැහැර කරගන්න පුළුවන් තත්යකට ආපු කෙනාට ආපස්සට මෙනෙහි කරන්න පුළුවන් තරමේ පැත්තක් එනවා. ඒක සංඥා පැත්තෙන් එන එකක් මේක කල්පනා කරනවා නෙවෙයි. මේක මතක් වෙහිපත් මේ ඉන්නේ තනිකරම 100 තුල. මොකද 100 තියෙන එක්තරා ගුණාංගයක් තමයි චිර කතම්පි චිර භාසිතම්පි සරිතානුසරිතා කියලා කියන්නේ. ඉතින් ඒ ආකාරයට එදා දවසේදී භාවනාවේ මුල පටන් ගන්න වෙලාවේ ඉඳලා මෙනෙහි කරන්න පුළුවන් කමක් තියෙනවා නම් පළවෙනි හුස්මට මම දක්වපු ආකාරය මෙහෙමයි ඒ හුස්මේ මැදට මෙහෙමයි අගට අනේ ආකාරයට වගේ උදාහරණයක් හැටියට මෙයාට අල්ලගන්න පුළුවනි යෝගාවචරයට ඒ ඒ අවස්ථාවන් වලට ඒ ඒ ස්පර්ශයන් වලට ඒ ඒ සංඥාවලට අපි දක් කොන නැතිනම් අපේ ඇතුලේ පළපදියම් වෙලා තියෙන ප්‍රතිචාරය මොකක්ද? මම ඒකයි කියන්නේ මේක කල්පනා කරලා කරන්න බැරි දෙයක්. මේක tempat වෙච්ච හිතකටම තමයි කරගන්නේ. හැබැයි මේක ගැන කතාබහ කරන එක හිතන්ට නාකයි මෙහෙම මෙහෙම වෙනවා කියලා කියන එකට වඩා අපි අර අවංකවම මේක ඇත්තටම සිද්ධ වෙනවාද කියන එක අපි තුල දැනගන්න පටන් ගන්නවා. මොකද ධර්මා ධර්ම මාර්ගය තුල අපි ගාව ඇති වෙන්න ඕන ප්‍රධානම ගුණාංගය තමයි අවංකකම කියන්නේ. කියන්නේ පුරණායක හමුදුරගේ පොත අරගෙන බලන්න ඔයතෝ මොනවාද විපස්සනාවට සමාන වචනයක් දෙන අවංකකම කියන්නේ. අරගෙන බලන්න හොඳටම වරෙන් 40 ගණන් වල ඇතිව හිටුවංක. ඉතින් ඒ කියන ආකාරයට බැලුවොත් අපි හිතන්න නාකයි මේක තමන්ගාව තියෙන ගුණයක් හැටියට හිතන එක නාකයි. ඒක වැරදි. ඊට වඩා මේක අපි ඉගෙන ගත යුතු දෙයක් හැටියට ගන්න එකයි. එහෙම නැති වුණොත් අපි ඇත්තටම බැහැර වෙන්නේ සමාධියෙන් කියන එකත් මම බොහෝම අවධාරණය යොමු මොකද මේ මමත්වයෙන් නිදහස් වෙන්න තියෙන එක මමත්වයක් හැටියට අල්ලගත්තොත් එහෙම අපි කෙලෙස් වලට අනුව අපිට ආපහු ධම අහු වෙන්නේ නැතුව යනවා. ඒක ඉතින් සාමාන්‍යයෙන් වෙන්න පුළුවන්. ඒක හින්දා මේ වගේ ස්වභාවයන් බොහොම අතිසූක්ෂමයි. ඒකින්ද බොහොම පරිසංසහගත වෙන්න ඕනේ. මේවට අර බොහොම අඩු ලංසුවක් වගේ දීලා ගණන් නොගෙන වගේ ඉන්න තත්ත්ව වුණොත් එහෙම ඒ ඉන්න තැනෙම තමයි. ඊට වඩා Tamanට තේරෙන්නේ ඇත්තටම භාවනාවට වාඩි වෙනාම හිත දුවනවා, නිින්ද යනවා, නැගිටිනවා, එපා වෙනවා. ඔය වගේ දේවල් නම් අන්න ඒ ටික අපි ස්පර්ශ කරන්න ගනිමු. මොකද ඒක තමයි සත්‍ය සුඛ. එතනින් පටන් ගන්න. හිතන්ට නාසයි මේකේ අරහෙට ගියේ නෑ මෙහෙට ගියේ නෑ මෙහෙම මෙහෙම කියලා. නෑ එහෙම නෙවෙයි. අපිට මේ හිතේ ස්වභාවය ගැන ඉගෙන ගන්න ඕන තරම් දේවල් තියෙනවා. ඔය කියන ඕනම තැන. අනේක හින්දා මේ කියන අවස්ථාවන් ගැන හොඳ අධ්‍යයනයක් කරන්න හොඳට ඉගෙන ගන්න බලන්න. හදිස්සි වෙන්න එපා. Taman බලාපොරොත්තු වෙච්ච ප්‍රතිඵලයෙන් වලබුණා. හදිස්සි වෙන්න එපා. තමන් බලාපොරොත්තු වෙච්ච ප්‍රතිඵලය නොලැබුණා ප්‍රතිඵලයක් ලැබිලා තියෙනවා අපිට ඒක තාම ස්පර්ශ කරන්න බැරි වුණාට ප්‍රතිඵලය තමයි ප්‍රතිඵලයක් ලැබිලා තියෙනවා අපි හිතුවේ නැති වුණාට මේක තමයි ප්‍රතිඵලය ඒක හින්දා ඒ ලැබෙන ප්‍රතිඵල ටික ඔක්කොම හේතුඵලයි ඕවා එකක්වත් අහේතුකව පහළ වෙන මොකක්වත්ම නැහැ ඔක්කොම හේතුඵලම තමයි ඒක හින්දා මේ දේවල් වලට වෙන්න දීලා ඒ දේ වෙන්නකන් යොසුපිනිට පුළුවන් නම් හොඳයි. කොහොම නමුත් ඔය කියන හිතේ තියෙන බලපෑමක් එක්ක භාවනාව කරගෙන යනකොට ආස්වාසිය දකිද්දී ආස්වාසිය දකිද්දී ඇඟේ තියෙන සැප දුක් උපේක්ෂා කියන වේදනාවල් ස්පර්ශ කරද්දී සද්ද බද්ද ඇහෙද්දී ඒවට දක්වපු ප්‍රතිචාරයන් ටික දැනගන්න ඉගෙන ගන්න කෙනා ඒක පිටිපස්සේ තිබිච්ච චිත්ත සංකාරය හිතේ තිබිච්ච සකස් කිරීම ඉගෙන ගන්න කෙනා කොහොම සංඛාරයක් බැහැර කරගෙන ඒ දේවල් ස්පර්ශ කරන්නේ කොහොමද කියන එක ඉගෙන ගන්න පටන් එහෙම එකක් නැතුව හුදෙක් මේ දේවල් ටික දකින්නේ කොහොමද බලන්නේ කොහොමද කියන එක ගැන ඉගෙන ගන්න පටන් ගන්නවා. අර පෞගේ සතියේදී කියලා දුන්නා වගේ අර මාළුන්ක බුද්ධ මහරහතන් වහන්සේ කියන අර උන්වහන්සේගේ අර තේර ගාථාවල තියෙන රූපං දිස්වා රූපං දිස්වා පතිස්සතෝ අනේමයි කියන්නේ රූපයක් දැකලා සිහිය තියෙන කෙනා මොකද කරන්නේ? ඒක වින්දනය කරනව නොඇලිච්ච හිත. එතකොට අන්න ඒ වගේ ස්වභාවයක් අපි ඉගෙන ගන්න පටන් ගත්තා නම් අන්න එතන තියෙනවා සිහියේ තියෙන උත්කෘෂ්ඨම අවස්ථාව. සිහියේ තියෙන උත්කෘෂ්ඨම ප්‍රමාණයක් කියලා කියන්නේ. අන්න එතකොට තමයි පින්නතුනේ ඇත්තටම අර මේ මේ සාකච්ඡාවේ භාවිතා කරපු අපක්ෂපාතී නිරීක්ෂණය කියන මේ වචනේ පරිසමාප්ත අර්ථයට අපි කිට්ටු වෙන්නේ ඔන්න ඔය අවස්ථාවන් වලදී තමයි. ඇත්තටම කියනවනම් ඒ වගේ අවස්ථාවක්. ඉතින් ඒ වගේ තැනකට එන්න අපි ගොඩාක් අධ්‍යයනය කරන්න ඕන අපේ තියෙන නැමියාවල්, වොමනාවල් කියන දේවල් කොයිතරම් දුරට ගලාගෙන යනවද ඒව මොනවද ඒවා ඇහැට දකින රූප වෙන්න පුළුවන්, කනට අහන ශබ්ද වෙන්න පුළුවන්, නාසයට දැනෙන ගඳ සුවඳ වෙන්න පුළුවන්, ශරීරයට දැනෙන ස්පර්ශය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් හිතට එන සිතුවිලි පුළුවන් අර. ඒ දේවල් කෙරෙහි හොඳ අධ්‍යයනයක් කරන්න බලන්න හොඳට ඉගෙන ගන්න බලන්න ඒ ඒ දේවල් වලට ඒ ඒ අවස්ථාවන් වලදී තමන්ගේ තියෙන ප්‍රතිචාරය මොකක්ද හැබැයි මේක පළවෙනියෙන් භාවනාව පටන් ගන්න යනවා නම් කරන්න හොඳ එකක් නම් නෙවෙයි කියලා මම කියන්න ඕන ආයතතාව ඊට වඩා මේක අපි අර සිහිය අපේ ශරීරය තුළ තියාගන්න දැනගත්ත ඒ ශරීරය තුලත් ප්‍රීතියට එන්න ඉගෙන ගත්ත ඒ ප්‍රීතියනොත් නිවිලා ශරීරය කියන සංඥාවෙනොත් බැහැර වෙලා ඉන්න පුළුවන් කෙනාට මේක හොඳට කරගන්න පුළුවන් කියන එක නම් මම කියන්නේ. එහෙම නැත්නම් අපිට වෙන ප්‍රශ්නේ තමයි ඔය කියන දේ මෙනෙහි කරන්නට යනකොට අපේ හිත යන්න පුළුවන් ශරීරයේ තියෙන වෙන මොකක් හරි වේදනාවකට ඕ දාඩිය ගලන එකට ඕ සද්දයක් ඇහෙන එකට එහෙනම් සිතිවිල්ලක් දුවන එහෙම වෙනකොට අපිට මේක හරියට මෙනෙහි කරගන්න බෑ. ඊට පස්සේ පසු කාලීනව අපි පුරුදු වෙවි අපිට උමනා කරන දේ විතරක් මෙනෙහි. එතකොට ඒ ඉන්නේ අපි භාවනා කරනවා කියලා හිතුවා උනාට ඒ ඉන්නේ අර පරණ ලෝකෙම තමයි. ඒක හන්දයි මම අවධාරණය කියන්නේ මේ තියෙන ආනාපාන සතිය තුළ බුදු පියාණන් වහන්සේ ඔය දේශනා කරන අර පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියලා කියන එතන ඉඳලම තියෙන හැම අංගයක්ම කාලාන්තරයක් තිස්සේ පුරුදු කළ යුතුයි. හදිස්සි වෙන්න හදන්න එපා. අද ශරීරයට ගොඩාක් පහසුවක් දැනනා ඒක ඔක්කොම ටික මේ වෙලා ගියා හිතත් ඔක්කොම ගන්නවා කියලා එහෙම හිතන්න නරකයි ආයෙත් පටන් ගන්න මුලින් භාවනාව තුළ ඇත්තම කියනවා නම් මගේ තිබිච්ච එක අදහසක් තමයි හැමදාම මුලින් ඉඳලා පටන් ගන්න කියන්නේ හොඳට මතක තියාගන්න හැමදාම මුලින් ඉඳලා පටන් ගන්න හැමදාම හිතන්න අපි ඉගෙන ගන්න අය කියලා ඉගෙන ගන්න අය නෙවෙයි ඉගෙන ගන්න අය කියලා හිතන්න අන්න එහෙම හිතලා අපි ඉගෙන ගන්න බලමු අපි කවදාවත් ඉගෙන ගත්තේ නැති අපේම අභ්‍යන්තරය තුළ තියෙන මේ අපේ පල්ලෙහාට ඇතුළත දාන මේ ගැටේ මොකක්ද කියලා ඒ අවුල මොකක්ද කියලා. අන්න ඒක ලියා ගන්න මම හිතනවා අපිට මේ ක්‍රමය මහෝපකාරී කියලා. ඇත්තටම මේ ලෝකෙ තියෙන ක්‍රම ක්‍රමය මේකයි. ඉතින් ඒ ක්‍රමය භාවිතා කරන්න මට තේරෙන හැටියටයි මම කියලා තියෙන්නේ. ඉතින් ඒ කරුණු කාරණා ඒ විදිහට තේරුම් බේරුම් ඇති කරගන්න අද දවසේදීත් මේ කරපු අවවාදය ඔයයන්ට උපකාරයක් වේවා කියලා මම බලාපොරොත්තු වෙනවා සියලු දෙනාටම සාදු සාදු සාදු සාදු සාදු